කවුරුත් ශබ්ද නගල සාදු අද මහා වටිනා පොහොය දවසේ අද මම ඒකට නම දීලා තියෙන්නේ මානීය බින්ද පොය දවසේ මට පෙනෙන්නේ මේ අත්තන්ගේ මුහුණුත් බොහොම ප්‍රසන්න බවයි. ශබ්ද නගලා දේවාරාධනා ගාථාව කියමු. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස් සුනන්තු සබ්බ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 මහා ශ්‍රේෂ්ඨ නාගයෙක් ගැන කරුණු ටිකක් කියන්න. මහා ශ්‍රේෂ්ඨ උත්තම පුරුෂයෙක් ගැන බණ ටිකක් කියන්න. බුදුරජාණන් වහන්සේ දකුණු පැත්තෙන් තියාගත්ත හිමිනමක් ගැන බණ කියන්න. බුදුරජාණන් වහන්සේ ඈත එද්දිම මේ තමයි මගේ දකුණු පැත්තෙන් ඉන්න රහතන් වහන්සේ වෙන්ට ඉන්න ඒ සත්පුරුෂයා මොහොයි කියලා හඳුන්වා දුන්න හාමුදුරුවෝ ගැන මහා ප්‍රාඥයෙක් වන පඬිතෙක් වන හාමුදුරු කෙනෙක් ගැන භික්ෂුවක් ගැන රහතන් වහන්සේ කෙනෙක් ගැන වචන නැහැ ඒ ඒ චරිතය ගැන අපිට කියන්න අපේ භාෂාව පොහසත් නැදි ඒ චරිත ලක්ෂණ හඳුන්වා දෙන්න මේ ඇත්තන්ට මෙන්න මේ වගේ ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් ගැන අද අපි සාකච්ඡා කරන්න හිතුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා සත්‍ය විභංග මේ සත්‍ය බෙදලා කොටස් කරලා දේශනා කරන්ට වෙනම සූත්‍රයක් තියෙනවා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා. දැන් මේකෙදි මුළු ලෝකයට බ්‍රහ්මයන්ට මාරයන්ට අමනුෂ්‍යයන්ට මිනිසුන්ට බුදුහාමුදුරුව හඳුන්වලා දෙනවා මේ ශ්‍රේෂ්ඨ පුරුෂයන් දෙන්නා. සාරිපුත්ත මොග්ගල්ලාන. මෙන්න මේ pāli වචන වලින් මේක මතක තියාගන්න ඕනේ. සිහිනෙනුත් මේ දේවල් කියවන්න ඕනේ. සවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලාන. මේ සරියුත් මුගලන් නිතරම සේවනය කරන්ට ආශ්‍රය කරන්ට associate them that's the meaning සේවනය කරන්න පඬිතා එයත් බොහොම පඬිතයි මේ කාගෙන්ද කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් කියවෙන්නේ මෙන්න මේ දෙන්න මහා අග්‍ර පඬිතුයෝ බික්ඛු අනුග්‍රාහක අපි කියනවනේ දැන් දිනයකට අම්මා කෙනෙක් අනුග්‍රහ කරනවා පිය කෙනෙක් අනුග්‍රහ කරනවා කල්යාණ මිත්‍රයෝ අනුග්‍රහ කරනවා භික්ෂූන්ට අනුග්‍රහ කරනවා ඒ කියන්නේ උදව් කරනවා නුවණට පත්වෙන්න මාර්ගය කියා දෙනවා මෙන්න මේ වගේ තමයි සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙන්නා කියලා බුදුහාඳුරෝ හඳුන්වලා දෙනවා. ධර්මචාරීණං සේයථාපි භික්ඛවේ ජනන්ති එවං සාරිපුත්තෝ හරි සාරිපුත්ත මහරහතන් වහන්සේ හරියට බිහි කරපු අම්මා වගේ එවං ජනන්ති කියන්නේ බිහි කරපු දරුවෙක්ව බිහි කරපු අම්මා වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ අඳුරලා දෙනවා ලෝකෙට බුදුරජාණන් වහන්සේ මෙහිම පෙන්නලා ළඟ ඉන්නවා ඇති ඔය දෙනම මෙහෙන් පෙන්ල කියනට මේ දෙන්න. ඉන් අර පැත්තේ ඉන්නේ දකුණු පැත්තේ ඉන්නේ සාරිපුත්ත. උන්වහන්සේ හරියට මේ දරුවෙක් ලෝකයට බිහි කරපු අම්මා කෙනෙක් වගේ. ජනිත්ති ඒවං සාරිපුත්තෝ. සේයතා පිජාතස්ස ආපා දේතා ඒවං මුග්ගල්ලාන. අනේ මේ මුහුණු ටික දකින්නකොට මට පේනවා මේ අම්මලා දරුවෝ කී දෙනෙක්ගේ අතපය හදන්න ඇත්ත කියලා. මේ කම්මුල හදනවා මෙහෙම කරලා අතපය දික් කරලා හදනවා කකුල් දෙක එකට දණිස් දෙක තියලා හදනවා මොන තරම් සෙනෙහසක් ඇතිවද මේක කරන්නේ බුදුහාමුදුරුවෝ ඒ උපමාව දෙනවා මෙන්න මෙහෙමයි හරියට වැදූ අම්මා වගේ සාරිපුත්ත මේ අතපය හදලා කෙලින් කරලා උස්මහත් කරලා ගන්නේ මුගලන් මහරහතන් වහන්සේ කියලා මහා ශ්‍රේෂ්ඨ උපමාවක් මේ අම්මලාගේ චරිතය අරගෙන බුදුහාඳුරුව තේරුම් කරලා දෙනවා. සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලයේ විනේත. මහණෙනි මේ සරියුත් මහරහතන් වහන්සේ ඔබලාව සෝතාපන්න සෝවාන් ඵලයේ පිහිටවනවා. බලන්න මොන තරම් ස්ථිරව ඒ වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොග්ගල්ලානෝ උත්තමන්තේ විදේති. ඊට වඩා ඉහළ තැනක ඔබව පිහිටවනවා මොගලන් මහරහතන් වහන්සේ. සාරිපුත්තෝ භික්ඛවේ පහෝති චත්තාරි අරිය සත්‍යානි මේ මම හොයාගත්ත ආර්ය සත්‍ය හතර චතුරාර්ය සත්‍ය විත්තරේන විස්තර වශයෙන් ආකින්චිතුන් කියනවා දේශනා කරනවා දේශතුන් ලෝකයාට කියලා දෙනවා උත්තානිකාතුන්ති ප්‍රකට කරන්නටද හැකිය මේ සරුවත් මහරහතන් වහන්සේට කියලා තේරුම් කරලා දෙනවා ලෝකයාට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දෙන්නගෙන් සාරිපුත්ත මෙන්න මේ වගේ කෙනෙක් කියලා. මේ වචන කීපයක් තියෙනවා සරියුත් මහරහතන් වහන්සේ ගැන විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ ලෝකයාට දේශනා කළා. ඒක බොහොම අනර්ග වචන ටිකක්. ඒ ඒ ඒ වචන ටික අද ඉගෙන ගන්න ඕනේ. සාරිපුත්තෝ භික්ඛවේ පඬිතෝ සාරිපුත්ත පණ්ඩිතයි කියන වචනේ. ඒක බොහොම කලාතුරකින් බුදුරජාණන් වහන්සේ හිමි නමකට කිව්වේ ප්‍රධාන වශයෙන් පඬිත් කමේ තියෙන අග්‍ර තැනක සිටින සාරිපුත්ත හඳුන්වා දුන්නේ සරියුත් මහරහතන් වහන්සේ හඳුන්වා දුන්නේ පඬිතෝ භික්ඛවේ සාරිපුත්තෝ ඊළඟට කියනවා මහා පඤ්ඤෝ මහා ප්‍රඥයි භික්ඛවේ සාරිපුත්තෝ සාරිපුත්ත මහා ප්‍රඥාවන්තයි පුතුපඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ සාරිපුත්ත පෘතුල විහිදුණු ප්‍රඥා ඇති පෘතුල විහිදුණු ප්‍රඥා ඇති කෙනෙක් සාරිපුත්ත හාසුපඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ මේ සරුවත් මහරහතන් වහන්සේට යමක් ඉතා ඉක්මනින් වැටහෙනවා වහා වැටහෙන ප්‍රඥාවන්තකමක් සරුවත් මහරහතන් වහන්සේට තියෙනවා ජවන පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ අති වේගයෙන් කරුණ වැටහෙනවා ධර්මයේ වැටහෙනවා අති වේගයෙන් ජවන සංයෝ අති වේගයෙන් වැටහෙන ප්‍රඥාවක් තියෙනවා සරියුත් මහරහතන් වහන්සේට තික්ක පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ වහා කෙලෙස් සිඳන වහා කෙලෙස් සිඳන අපි හිමින් හිමින් හිමින් අපේ ගමන යන්නේ වහා මේ වචනයක් කියනකොට ඒ ගාථාවක් කියනකොට ඒ ගාථාව ඉවර වෙන තැන සරියුත් මහරහතන් වහන්සේට ඒ අවසන් තැනට යන්න පුළුවන් ශක්තියක් ඒ මනසේ තියෙනවා. තික්ක පඤ්ඤෝ වහා කෙලෙස් සිඳෙන ඒ ප්‍රඥාවක් තියෙනවා. නිබ්බේධික පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ ක්ෂණිකව කෙලෙස් ප්‍රහාණ කරන විනාශ කරන නැති කරන නිරුද්ධ කරන ප්‍රඥාවක් සරුවත් මහ රහතන් වහන්සේට තියෙනවා. සරුවත් මහ රහතන් වහන්සේ හඳුන්වා දෙද්දී බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි සරියුත් මහ රහතන් වහන්සේට දින 15ක් එක දිගට සමාපත්තීන්ට සමවදිමින් ඉන්න පුළුවන් කියලා. දෙයනේ අපිට පැය භාගයක් ඉන්න පුළුවන්ද? අද. අද බලන්න සරියුත් හාමුදුරුවෝ වගේ හවස වෙනකන් ඉන්න බලන්න. ඒ කියන්නේ මුලින්ම ඉන්නේ සරියුත් මහ රහතන් වහන්සේ කියලා බොහොම ආඩම්බරෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙනවා. මේ දෙන්නගේ මුල් කාලය ඔය උපතිස්ස කෝලිත කියන නම් දෙක උපතිස්ස කෝලිත කියන්නේ ගම් දෙකක නම. නම් දෙකක්. උපතිස්ස කෝලිත. මේ උපතිස්ස කෝලිත ගම් දෙක තිබුණු ওই රජගහ නගරයට ළඟයි. උපතිස්ස ගමේ හිටියා බැමිණියක් බ්‍රහ්මණ මවක් සාරි කියලා. රූපසාරි. රූපසාරි. බොහෝ කාලයක් යනකම් මිත්‍යා දෘෂ්ටිකව හිටියේ. රූපසාරි. නමුත් මහා ශ්‍රේෂ්ඨ අම්ම කෙනෙක්. මේ රූපසාරී රහතන් වහන්සේලා හත් නමක්ම බිහි කළා ඒ අය බුදුරජාණන් වහන්සේත් වෙලා නමුත් මේ මව මිත්‍යා දෘෂ්ටිකයි මේ උපතිස්ස නම වැටුනේ සාරි කියන බැමිණියගේ පුතාට නමුත් ඉපදුනේ අහවල් තැනයි රජගහ නුවර නුදුරේ තිබුණ කෝලිත කියලා ගම් ඒක හිටියා මොග්ගලී කියන බැමිණිය එයාගේ පුතා මොග්ගල්ලාන කියලා හැදුනා. මේ බොහොම සංසාරයේ එක දිගට ආපු යාළුවෝ දෙන්නේ. ඔය ජාතිතරි විවේකව කියන්ට මහා පුදුම જાතීන් වල ඉඳලා තියෙනවා. සත්තු වෙලා ඉඳලා තියෙනවා. කොටියෝ වෙලා ඉඳලා තියෙනවා. හාව වෙලා, පුරුල්ල වෙලා ඉඳලා තියෙනවා. නයි වෙලා ඉඳලා තියෙනවා. මේ පුදුම චරිතය. මේ අහලුවන් දෙන්න ටිකින් ටික තරුණ වයසට ඒ තරුණ දේවල් කරන්න පටන් ගන්නවා. විනෝද වෙන වැඩ කරන්න පටන් ගන්නවා. අද කාලේ තියෙන විනෝද වෙන වැඩ නෙමෙයි. ඒ හා ආසන්නව යන්නේවා සංදර්ශන වලට යන්නේවා රාත්‍රී කාලේ ටිකක් ඉළු වෙනකන් ගිහිල්ලා දැන් ওই සංදර්ශනේ ගිහිල්ලා දවස් හතරක් විතර යනකොට අර hina වෙවි හිටපු යාළුවෝ දෙන්න දැන් hina නාව අඩුයි දැන් ඉතින් එක යාළුවෙක් කනිත් එක්කලාත් මෙහෙම මම හිතන්නේ උරෙස්සෙන් ඇනලා අහනවා මොකද හිතා ඔබ මොකද hina වෙන්නේ නැත්තේ අර ලස්සන ඇටුමක් නේ මොගලන් hina වෙන්නේ ඊට පස්සේ තව ටිකක් වෙලා ගියා තියා මොගලන් මෙහෙම කරලා ඇනලා අහනවා මොකද ඒකට හොඳ hina ඇයි වා hina වෙන්නේ නැත්තේ ඔබ hina වෙන්නේ නැත්තේ නම පස්වෙනි හයවෙනි හත්වෙනි දවස් වෙනකොට කියනවා නෑ මේ සිනහව නිකම්ම නැති වෙන එකක් අපි දෙන්න මේ නিত্য සතුටක් හොයාගෙන යන හැමදාම පවතින විමෝචනය අපි දෙන්න දෙපැත්තකට යන් ඔබට හවුන හමුවන කවුරු හරි ගුරුවරයෙක් ඒ ගැන කියන්න මට හමුවුනොත් ගුරුවරයෙක් මම ඒක කියන්නම් ඔහොම කියාගෙන දෙන්න දෙපැත්තට යන එන්න අර සංදර්ශනයෙන් සංවේගයටපත් වෙනවා ඒකේ සතුටක් නැහැ කියලා හිතට ඇති වෙනවා. ඒ සංසාරයේ පුරුද්දාන මේ යාළුව දෙන්නාට මේ දැන් කරන ඒවා අනිත්‍යයි කියලා තේරෙද්ද පටන් ගත්තා. දැන් ඔන්න උපතිස්ස එක පැත්තකට යනවා. යනකොට අස්සජී කියන තෙරුන් වහන්සේ එනවා පින්ඳ පාටියන්. මහරි ලස්සනයි. ගමන හරි සංවරයි. බිම බලාගෙන යනවා. පාත්‍රයක් ගෙන් ගෙට සිංගමනේ යනවා. පින්දපාතේ වඩිනවා. මුහුණ ඇඟපත හැම නයි ලස්සනයි මහා පුරුෂයෙක්. උපදේශ හිමින් හිමින් පිටිපස්සෙන් යනවා. පිටිපස්සෙන් යනවා දැන් කතා කරන පාතේ වඩින වෙලාවේ ඊට පස්සේ ඔන්න පාත්‍රයේ පිරෙන බව දැනගත්තා දැන් අසජී හාමුදුරුවන් මේ දානේ වළඳන්ටයි ඉංගිය ලැබුණා ඉන්පස්සේ අස්සජී හාමුදුරුව ගහක් මුලට යනකොටම ඉක්මනට දුවල ගිහිල්ලා අතුපතුළු ටිකක් අරගෙන එතන පිහිදාලා කරලා යක් පනවනවා අස්සජී රහතන් වහන්සේට. අස්සජී මහරහතන් වහන්සේට ආසනයක් පනවලා දානි වළඳ කරනවා ඉන්නවා. දානි වළඳලා ඒ කටයුතු වුණාට පස්සේ ඔන්න උපතිස්සහන ප්‍රශ්නයක් ස්වාමී කා උදෙසාද මහණෝනේ මේ ගිහිගේ අතහැරලා ආවේ මොනවා නිසාද කවුරු නිසාද කියන ප්‍රශ්නේ අහනවා. ඔබේ ගුරුවරයා කවුද? ඔබේ මුහුණ ඇඟපත බොහොම ප්‍රසන්නයි. හොඳ ධර්මයක් ඉගෙනගෙන තියනවා වගේ මට පේනවා. කවුද ගුරුන් වහන්සේ? කවුද ආචාර්යවරයා? ශාස්ත්‍රීය වහන්සේ කවුද? මොන ධර්මයක්ද රුචි කරන්නේ? තමුන්ට ගැළපෙනවා කියලා ඔය හිතාගෙන යන ගමනේ තියෙන ධර්මය තමුන්ට රුචි ධර්මය මොකක්ද? කියන ප්‍රශ්න තුන හතර අස්සජී හාමුදුරන්ගෙන් අහන. අස්සජී හාමුදුරුවෝ කියනවා ඇවැත්නි යහළුව ශාක්‍ය කුලයෙන් පැවිදුණා ගෞතම කියලා මහා ශ්‍රමණයෙක්. උන්වහන්සේ තමයි මගේ ගුරුවරයා. උන්වහන්සේ කියන ධර්මයේ තමයි මම පිළිගන්නේ. උන්වහන්සේ මේ නිවිච්ච තැනකට යන මාර්ගයක් කියලා දෙනවා. නිවුණ තැනකට යන මාර්ගයක් කියලා දෙනවා. මම ඒ ධර්මයේ තමයි පිළිපදින්නේ කියන උත්තරේ තියෙනවා. එතකොට අහනවා මට ටිකක් තේරුම් කරනවාද ওই ධර්මයේ මොකක්ද කියලා. කවුද අහන්නේ මේ උපතිස්ස අහනවා අස්සජී හාමුදුරුවෝ. මට ටිකක් ඕක කියලා දෙන්න ධර්මයේ. එතකොට අස්සජී හාමුදුරුවෝ කියනවා යහළුව මම මේ අලුත මහනෝන කෙනෙක්. මට ඒ වගේ ගැඹුරු ඒවා කියලා දෙන්න බෑ. මම තාම පුහුණු නෑ ඒක කියලා දෙන්න. එතකොට උපතිස්ස අර කුමාරයා කියනවා ස්වාමීනි ඒකට කමක් නැහැ. ඔබ දඟ විදියට මට කියලා දෙන්න. ඔබට ඇසෙන විදියට කියලා දෙන්න. ටිකක් කියලා දෙන්න. ආරම්භය මට අරන් දෙන්න. කියන ওই විදියට වද කරනවා. එතකොට ඔන්න අසජි හාමුදුරුවෝ මේ ඔබ හැමෝම කවුරුත් දන්නා මහා ශ්‍රේෂ්ඨ ගාථාව කියනවා යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ. අද අපි ඒක කියමු දෙක මාත් එක්ක. ඈ මම එක පදයක් කියන්න එතකොට කියන්න හැමෝම ඕක මතක තියාගන්න ඕන නින්දනුත් කියවෙන්න ඕන දෙයක් ගාතාවක් මේක යේ ධම්මා හේතුපබව තේසං හේතුං තථාගතෝ ආහ තේසං ච යෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ මේ හේතුවක් තියෙනවා නම් ඒ හේතුව කියලා දුන්නා ඒක නිරුද්ධ වෙන හැටි කියලා දුන්නා. මෙන්න මේ විදිහට මහා ශ්‍රමණයෝ මේ ධර්මය කියලා දෙනවා කියන ඒ සාමාන්‍ය තේරුම කියනකොට පළවෙනි පද දෙක කියනකොට උපතිස්ස සෝවාන් මාර්ගයේ පිහිටනවා. දෙවෙනි පද දෙක කියවනකොට සෝවාන් ඵලයේ පිහිටවනවා. වඳිනවා. දැන් මේ මුල් ආචාර්යවරයා අලුත් ගුරුවරයෙක් ළඟට යන්න ඉස්සෙල්ලාම කියලා දුන්න ආචාර්යවරයා ගුරුවරයා මෙහෙම කියලා වැඳලා තුන්වරක් වටේ දකුණු උරෙස්ස තියාගෙන තදකුණු කරලා යනවා යාළුවා හොයාගෙන කෝලිත හොයාගෙන කෝලිත හොයාගෙන ගිහිල්ලා මෙන්න මේ ආරංචිය දෙනවා දීලා මේ ගාථාවම කියනවා "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංච යෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ" කියලා මේ පද ටිකම කියනවා තමන්ගේ යාළුවාට මේ යාළුවා අර පද හතරවෙනි පදේ කියනකොට සෝවාන් ඵලයේ පිහිටවනවා. දැන් ඔන්න කෝලිතයි උපතිස්සයි දෙන්නාම අහගන්නවා කොහෙද මේ මහා ශ්‍රමණයා ඉන්නේ කියනවා වේලුවනේ ඉන්නවා. වේලුවනාරාමේ ඉන්නවා කියලා දැන් හොයාගෙන යනවා. හොයාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා භික්ෂූන් පිරිවරාගෙන ඈත මේ යාළුවෝ දෙන්න එනකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන අවස්ථාවක් ඒක. ඈත ඉඳලා මේ දෙන්න එනවා ඇති මේ යාළුවෝ දෙන්න. නැස්තික වහගත්ත මේ ඒ දර්ශනය මවා ගන්න පුළුවන්. මෙච්චර කාලයක් සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා දැන් බුදු වෙලා සංඝ සමාජයක් බිහි කරලා රහතන් වහන්සේලා බිහි කරලා කලක් ගියාට පස්සේ ඈත එනවා මේ සත්පුරුෂෝ දෙන්නේ ඒ දෙන්න දිහා බලාගෙන කියනවා මහණෙනි අර ඈත ඉන්නේ මගේ අනාගත අග්‍ර ශ්‍රාවක දෙනමයි කියන ඒ ප්‍රාර්ථනාව කරනවා. ඈත එන දෙන්නා බලලා කියනවා මේ අග්‍ර ශ්‍රාවක දෙන්නයි අනාගත මගේ එන්නේ. මේ සංසාරයේ දිගට දිගට දිගට ආපු කල්යාණ මිත්‍රයන් දෙදෙනෙක්. දැන් මේ දෙදෙනා එන්නේ කවුද? මේ ධර්මයේ හොය හොයා යනකොට හිටිය සංජය කියලා තාපසේ එයා ගාව හිටිය 500ක් ගෝලයෝ ඒ 500න් 250ක් විතර අරගෙන තමයි මේ ගමන එන්නේ. ඊට පස්සේ පත පොතේ සඳහන් වෙනවා ඒහි භික්ෂූ භාවයෙන් මේ දෙදෙනාව මහාන කලා කියලා බුදුරජාණන් වහන්සේ අපි තේරුම් කරන් තියන්නේ නෑ මොකක්ද මේහි භික්ෂු භාවය ඉගෙන ගන්න ඕනේ. දැන් මේ මහාන කරගත්ත දෙදෙනා මේ මාර්ගයේ යන්ද ආර්ය අෂ්ටාංගිකේ මාර්ගයේ යන්ද යොමු කරලා බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය අසලා දීගණක් කියන කෙනෙකුට කියපු ධර්මයක් අහගෙන ඉඳලා සරියුත් මහරහතන් වහන්සේ රහත් වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ පොඩ්ඩක් කල් යනවා. පොඩ්ඩක් කල් යනවා. ඈත කැලේට යනවා භාවනා කරන්නට. උස මහතව හැදිදැඩි පුද්ගලයෙක් දැන් සරුත් හාමුදුරුවෝ රහත් වෙලා මුගලන් හාමුදුරුවෝ තාම රහත් වෙලා නැහැ. උදේ පාන්දර මහා කරුණා සමාපත්තියෙන් බලනවා මගේ අනිත් ගෝලයාට මොකද වුනේ කියලා බුදුහාමුදුරුවෝ. බලනකොට එයා නිදා කිරිවටිනවා. මෙහෙම නිදා වටිනවා කැලේ. <laughs> කවුද මේ? මුගලන් මහරහතන් මහරහත් වෙලා නැහැ. නිදිමතේ හොම හොම වැටෙනවා හොම. ඒක දකින්න අනේ පව් කියලා හිතෙන්ද ඇති බුදුහාමුදුරුවන්ට නේ. ඊට පස්සේ අර ඉර්ධියෙන් යනවා. මුගලන් මොකද ඒ කරන්නේ නිදිමතේ කියලා ඔස් පොඩ්ඩක් සරක් කරන්න පැති සමහර වෙලාවට. මොකද මේ මම ඒවේ නිදාගන්නේ මොකද නිදිමත. එතකොට කියනවානේ මට හරිම නිදිමතක් හැදෙනවානේ. එතකොට කියනවා එහෙනම් මෙන්න මේ විදිහට කරන්න කියලා මේ ඒක දැන් ධර්ම දේශනාව දික් වෙනවා ඒක කියන්න ගියොත් එහෙම කියනවා නිදිමත නම් මොකද කරන්නේ පළවෙනි එකම කියනවා මේ අතපය පිරිමදින්න කියලා. අතපය පිළිබඳින්න එතකොට නිදිමතයයි. එහෙම නිදිමත මේ ගියේ නැත්තම් ටිකක් නැගිටලා ඇවිදින්නේ හරිනම්. එහෙමත් නිදිමත ගියේ නැත්තම් ඔය අතපය මිලන මං කන් ඔළුව එහෙම මිරික ගන්න. නැත්තම් අහසේ තරු දිහා බලන්න. එහෙම නැත්තම් ගාථාවක් ශබ්ද නගලා සජ්ජායනා කරන්න. ඕම හතරක් පහක් කියලා අන්තිමට කියනවා බොහොම කරන්න බැරිම වැඩක්. හොඳටම බැරි නම් මුගල්ලාන පොඩ්ඩක් නිදාගන්න කියනවා. බුදුහාමුදුරුවෝ ඈ හොඳට බැරිලා පොඩ්ඩක් දිලාට එතකොට හරි ඒකත් කියනවා දකුණු පැත්තට හැරිලා සිංහ සෙයියාවෙන් නිදාගන්න කියලා. දැන් මේ කල්යාණ මිත්‍රයා හදගස්සනවා බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ යනවා දැන් එක් එක් හාමුදුරුවෝ ළඟට ගිහින් අවවාද දෙනවා ඒ රහත් ඵලයේ පිහිටුවන්ට. කල්යාණ මිත්‍ර සේවනයේ ඇති කරවන්නට සරුවත් මහරහතන් වහන්සේ ටිකින් ටික ටිකින් ටික යනවා. ඔහොම යද්දී හම්බ වෙනවා තවත් කල්යාණ මිත්‍රයෙක් අනුරුද්ධ කියලා. උන්වහන්සේත් කැලේ ඉන්න බොහොම මහන්සි ගන්නවා රහත් වෙන්න. මේ කල්යාණ මිත්‍රයා සරුවත් හඳුරන්ගේ චරිතය ගැන මේ කියන්න තියෙන්නේ. ළඟට ගිහිල්ලා අහනවා දැන් කොහොමද මේ කරගත්ත වැඩ ටික කරගෙන ඉවරද? එතකොට අනුරුද්ධ හිමි කියනවා අනේ බැරි වුණානේ ආයුෂ්මතුනි ඒක කරගන්න. මට සිතෙන් සහ කයෙන් සහස්ත්‍ර ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ පවා යන්න පුළුවන්. මට එහෙම යන්න පුළුවන් මගේ වීරිය තියෙනවා මට. මගේ අසල්ලී නම් මේ අසල්ලී නම් මගේ හැඟවිලා නෑ මගේ සිත සතිය එළඹ වෙලා තියෙනවා. සතිය තියෙනවා මට. මම මුලා වෙලා නෑ. මගේ නාමකය සංසිල්ලා. නමුත් මම තාම කෙලෙස් සංසිඳුලා නෑ, රහත් වෙලා නෑ. මෙච්චර දක්ෂකමක් කරන්න පුළුවන් වෙලත් මට ඒ දේ කරන්න බැරි වුණාම ඔන්න මේ සරියුත් මහරහතන් වහන්සේ යන්තම් hina වෙලා කියනවා අනුරුද්ධ ඔබ මිනිස් ඇස ඉක්මවා ගිය සහස්‍ර ලෝක ධාතුව කයෙන් සහ මනසින් බලන්ත හැකියි කියලා ඔබ මට කියන්නේ ඔබට මානිය තියෙන නිසායි. ඒ බලන්න මානිය කියන එක මොනිතරම් සිවුන්ද කියලා. මානිය තියෙන නිසා තමයි ඔබ මට ඕදේ කියන්නේ. නිසා මානිය නැති කර ගන්න ඕනේ. වීර්ය අරඹාට සතිය එළඹෑට මුලා නොවිය නාම කය සංසිඳින කයෙහි තද ගතිය මට නැහැ මේ දේවල් මට කියන්නේ ඔබට උද්දච්චය තියෙන නිසායි උද්දච්චය තියෙන නිසායි නැත්තම් ඔබ ඒවා මට කියන්නේ නැහැ ඒ එක්කම කියනවා මම තාම රහත්ුනේ නැහැ කියලා ඒ කියන්නේ ඔබට කුකුසක් තියෙන නිසායි උද්දච්ච කුක්කුච්ච කුකුසක් තියෙන නිසායි ඒ නිසා මානය දුරු කරගන්න. ඔය කුකුස දුර අරගන්න. උද්දච්චය නැති කරගන්න කියන අවවාද ටික තමුන්ගේ කල්යාණ මිත්‍රයාට දෙනවා. දැන් එහෙම දීලා ටික වෙලාවක් යනකොට අනුරුද්ධ හිමි රහත් ඵලය සාක්ෂාත් කරගන්නවා. ආඝාත පටිවිණ්‍ය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ආඝාත කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා ඒ දවස්වල ඒ පොතේ කෝපයට වෛරයට පහර දීමට, මැරීමට, ක්‍රෝධයට ආඝාත කියලා කියනවා. දැන් දැන් විදියට අනුව ගත්තොත් එහෙම නොරුස්සන ගතිය කෙනෙක්ගේ වචනයට කෙනෙක්ගේ ක්‍රියාවට අපිට යන කේන්තිය අපිට ඇතිවන හිත ඇතුලෙන් එන එන ක්‍රෝධය දැන් මේක කොහොමද වළක්වා ගන්න කියලා සරියුත් හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. ඒකට කියනවා ප්‍රතිවිරෝධය නොරිස්සීම අප්‍රසාදය අමනාපය කවුරු හරි එක වචනයක් කිව්වොත් අපිට පොඩ්ඩක් හේන්ති යනවනේ නේද පොළදු එතකොට ඒක නැති කරගන්න හැටි තමයි මේ සරුවත් හාමුදුරුව දැන් අපේ හාමුදුරුවන්ට කියලා දෙන්නේ කොහොමද මේ පළවෙනි එක කියනවා දැන් මේ මේ වචනයක් හරි අපේ හිත රිදෙන වචනයක් කිව්වනම් කෙනෙක් අපිට කේන්තියක් ආවයි කියලා අපිට තේරුනොත් මේ මේ සරුවත් හාමුදුරුව කියනවා එයාගේ කායික හැසිරීම අපිරිසුදු වෙන්න පුළුවන්. නමුත් එයාගේ වචන බොහොම පිරිසුදු වෙන්න පුළුවන්. එනිසාද කායික අපිරිසුදුකම් ගැන අමතක කරලා එයාගේ පිරිසුදු වචන ගැන හිතන්න. මේ බුදු මේ මේ සරුවත් හඳුර අවවාද දෙනවා අපිට. එයාගේ හොඳ ගතිය ගන්නට. හොඳ ගතිය සිහි කරගෙන සිහි කරගෙන යනකොට අර සමුන්ට ආපු කේන්තිය නැති වෙලා යයි. ඕක බලන්න අද ගෙදර මේ හෙට විතර ගෙදර ගිහිල්ලා මේ මහත්යත් එක්ක රණ්ඩු වෙන්නේ නැතුව මහත්යාගේ හොඳ ටික විතරක් හිතන්න එතකොට ඕක මේ කේන්තිය බහලා යනවා ඈ ඒක බලන්න ඕන හෙටේ ඉඳලා බලන්න ඕන සරුවත් හඳුරු කිව්වේක ඇත්තද කියලා ඇත්තයි කියලා මම කියනවා මම සාක්ෂි දරනවා දැන් ඒකට උදාහරණයක් ගේනවා සරුවත් මහරහතන් වහන්සේ මහා පුදුම උදාහරණයක් ගේන්නේ අපේ සරුවත් හඳුරු කියනවා මේ පාංශිකූල ඇඳ සිවුරු ඇඳන් ඉන්න හිමිනමා පාරේ යද්දී ඔය ටවුමේ දකින්න කිලූට ජරා වෙච්ච අසූචි ගෑවිච්ච රෙදි කෑල්ලක් දකින්න. ඒ රෙදි කෑල්ල දැක්කම සරුත් හඳුරෝ කියනවා දකුණු පයින් අතින් අල්ලන්න බෑනේ ඒක අපිරිසුදුයිනේ. දකුණු පයින් එක කොනක් අල්ලගන්න කියලා. ඊට පස්සේ වම් පයින් අනිත් කොන අල්ලගන්න මේ රෙදි කෑල්ල. සරල හිමීට ඒකේ පිරිසුදු රෙදි කෑල්ල ඉරලා ගන්න කියලා. බලන්න ඒක තියෙන ලස්සන උපමාව. කැත ගෑවිලා අල්ලන්නත් බෑ ගඳයි මේ කියන දකුණු කකුලෙන් එක කොනක් අල්ලගෙන වම් කකුලෙන් අනිත් රෙදි කෑල්ල අනිත් කොන අල්ලගෙන හොඳ ටික විතරක් ඉරලා ගන්නට. ඒ කියන්නේ මොකද්ද මිනිහෙකුගේ තියෙන හොඳ ගතිය විතරක් අර වාචික සංවරය ගැන විතරක් හිතලා මේ තමුන්ට ඇති වෙන කේන්තිය නැති කරගන්න. දෙවෙනියට කියනවා කායික හැසිරීම පිරිසුදුයි වාචික හැසිරීම අපිරිසුදුයි එයා කයින් කරන වැඩ හොඳට කරනවා මේ මගේ හිත රිදෙවට එයාගේ වචන නම් හරි අමාරුයි ඒ සමහරක් අයගේ වචන නිකන් පීයෙන් යන වගේ නේ හරි අමාරුයි අපිට කේන්තිය නවත්ත ගන්න ඒ තරම් මහා දරුණු වචන කතා කරනවා එතකොට කියනවා එයාගේ වාචික හැසිරීම පිරිසුදු නම් අන්න ඒක ගැන හිතන්ට ඒක ගැන හිතලා අර හිතට ආපු කේන්තිය නැති කරගන්න. කොහොමද ඒක හිතන්නේ කියන්නේ? හොඳට මහන්සි වෙලා යන මගියෙක් ඉන්නවා. එයා යනකොට හොඳටම තිබහයි. පොකුණක් තියෙනවා. ඒකේ පාසි වැදිලා තියෙනවා. පාසි උඩ පා වෙනවා. හිමීට බහැලා අර පාසි ටික හිමීට අයින් කරලා වතුර පිරිසුදු වතුර ටික විතරක් බොන්න. අර පාසි ටික නරක ගතිය ඈත් කරන්න. ඈත් කරලා අර පිරිසිදු වතුර ටිකක් බොන්නාසේ මෙයාගේ කායික හැසිරීම හොඳයි කියලා ඒ ගැන මෙනෙහි කරනකොට තමුන්ගේ තරහව, ක්‍රෝධය, ඒ දේවල් නැති වෙනවා කියලා කියනවා. ඉන් පස්සේ මේ තුන්වෙනි තැන පහක් තියෙනවා තුන්වෙනි තැනට විතරක් අපි ඇවිල්ලා නතර කරනවා ආපහු කියනවා මේ දෙකම යාගේ නරකයි කායික හැසිරීමත් නරකයි වාචික හැසිරීමත් නරකයි නමුත් වරින් වර යා ඉඳලා ඉඳලා මේ වගේ සිල් සමාදන් වෙන්න එනවා මාස 6කට විතර පස්සේ කියලා පුංචි පුංචි අනුපදි කියන රමණ අපේ ඉඳපෑ මං කියන්නේ අර තහවුරු දෙන්න ගැන. තාලේ කිනවා තරහය මෙයාගේ වචනත් මහා නපුරුයි. එයාගේ හැසිරීමත් නපුරුයි. හැබැයි ඉඳලා ඉඳලා ওই යාළුවෙක් දෙන්නෙක් එක්ක පන්සල් යනවා මේ 6 මාසයකට වරක් සිල් ගන්නවා එහෙමයි. එතකොට එහෙම කෙනෙක්ගෙන් හිත රිදුනොත් එහෙම ඒක නැති කරගන්න ක්‍රමය සරුවත් හාමුදුරුවෝ කියන මහා පුදුමයි මට කඳුළු වෙනවා ඒ උපමාව කියනකොට. කියනවා හොඳටම වෙහෙස වෙලා මහන්සි වෙලා යන මගියෙක් ඉන්නවා. යනකොට තිබහයි වටේ කොහෙවත් නැහැ. වතුර පොදක්වත් නැහැ, වැවක්වත් නැහැ, පොකුණක්වත් නැහැ. හැබැයි හරක් ගිය පාරක් තියෙනවා. ඒ පොඩි හරකෙකුගේ කුරේ අර මඩේ එරිලා තියෙනවා ඒ කුරේ ඒ සිදුරේ අර වලේ පුංචි වලේ අඟලක් විතර මෙහෙම කුරේ තිබ්බම පොළවේ වලක් හැදෙනවනේ. ඒකේ වතුර ටිකක් තියෙනවා. ඒකේ වතුර ටිකක් රැඳිලා තියෙනවා. මේක බොන්න ඕනේ. කොහොමද බොන්නේ? කෝප් එකෙන් ගන්න ගියොත් එහෙම තව මඩ වෙනවා මේක. අතින් මෙහෙම කරලා ගන්න ගියොත් වතුර ටික ගන්න බෑ. ඒ සිදුර බොහොම පුංචි. මේ හරකේ කකුලක් නේ අත තියෙන්නේ කුරේ නේ තියෙන්නේ. ඒකට සරියුත් හාමුදුරුවෝ කියනවා කොහොමද දන්නවද? එතකොට මේ මගියා බොන්නේ මෙහිම අත් දෙක බිම තියලා දන නමලා දන ගහලා හිමින් සැරේ කට කිට්ටු කරලා අර පුංචි වලට පොඩ්ඩක් ගාලා උරලා අර අර පිරිසිදු වතුර පොඩ්ඩ බීලා සංසිඳව ගන්නවා තිබා මෙන්න මේ වගේ අපට දොස් කියන අපට බනින අපට ගරහන ඒ චරිත තියෙන අය ගැන පුංචි ඇති පොඩි හොඳක් ඒක අර අර පොඩි මෙහෙම නැවිලා ඒ හොඳ ටික විතරක් ගන්නවා වගේ එයාගේ හොඳ ගන්නට මොකද එහෙම කරේ නැත්නම් එයා නරක ආදියට යනවා ඒක නැති කර ගන්නට මෙන්න මේ හොඳ ටික කරලා යාවත් මේ නරකෙන් මුදවගෙන තමනුත් ඒ තරහා නැති කර ගන්නට කියලා කියනවා දවසක් අපේ හිද්දත් කතාවක් තියෙනවා සරියුත් හාමුදුරුවෝ යනවනේ පන්සලේ යහට මෙහාට එක එක්කෙනාට උපදේශ දෙදී බුදුහාමුදුරන්ගේ වැඩ කර කර යහට මෙහාට යනවා. ඉතින් හයියෙන් යනවත් ඇති. එතකොට මේ සිවුර අපිට අඳින්න කියන ක්‍රමයටම සිවුර තියෙන්නේ නැතුවත් ඇති. පොඩ්ඩක් ඔය එක පැත්තක් පොඩ්ඩක් දිගට යනවත් ඇති. බුදුහාමුදුරුවෝ කිව්වේ විදිහට නෑ. පන්සලේ වැඩ කරනකොට යහට මෙහාට හයියෙන් යනකොට ඔය එක එකවල් පැටලිලා සිවුර නැත්තම් අඳනේ පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. පුංචි හාමුදුරු කෙනෙක් ළඟට ඇවිල්ලා කියනවා නම දන්නේත් නෑ සරුවත් මහ රහතන් වහන්සේගේ. අවසර අවසර මේ අහන්නේ මේ ඔබ වහන්සේගේ සිවුරාරයක පැත්තකින් දිගයිනේ බිම ගෑවි ගෑවි යනවානේ කියලා පුංචි පැටියෙක් කියනවා. එතකොට මොකද මේ මහා ප්‍රඥා කරන්නේ? මේ මහා මේ දකුණු සව් කරන්නේ නතර වෙනවා. නතර වෙලා ඉස්සර වෙලා අර පුංචි හාමුදුරට අද්දික එක්කව කරලා වඳිනවා. පොඩි හාමුදුරනේ පොඩි හාමුදුරුවෝ මට ගුරුවරයෙක් වුණානේ අනේ හොඳයි. තවත් මට අවවාද දෙන්න ඕනේ. මේ බලන්න මෙහෙම මිනිස්සු ඉන්නවද? මේ චරිත ඇයි අපිට ලබා ගන්න බැරි? අපට හදා ගන්න බැරි ඇයි? සරුවත් චරිතය අර පුංචි පැටියට වඳිනවා. වැඳලා කියනවා වහන්සේ මට අද ගුරුවරයෙක් වුණා. එහෙම වැරද්දක් වුත් මට කියන්න ඕනේ කියලා සිවුර සකස් කරගන්නවා. සකස් කරලා ඔබ වහන්සේ මට ගුරුවරයෙක් කියලා නිහතමානිකම කියලා අරහාඳුරන්ටත් ඒක දන්වලා එතනින් පිටත් වෙලා යනවා. ඒ වගේ මහා ශ්‍රේෂ්ඨ චරිතයක් තිබුණා අපේ සරියුත් මහරහතන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ කිව්ව දේශනාවක්ම තවත් විදියකට සරියුත් මහරහතන් වහන්සේ ලෝකයාට දේශනා කරනවා. දැන් අපි කීප තැනකදී කියලා තියෙනවා ධර්ම දේශනාවල මේ එක එකනා විවේචනය කරන එක. මිනිස්සු විවේචනය කරනවා. මහජනයා පාලකයා විවේචනය කරනවා. දරුවෝ අම්මා විවේචනය කරනවා තාත්තා විවේචනය කරනවා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගුරුවරයා ගුරුවරිය විවේචනය කරනවා බුදුහාමුදුරුවත් සරියුත් හාමුදුරුවත් ගියේ නෑ ඒක එපා කියලා කියන්නේ විවේචනය කරන්න නමුත් විවේචනය කරන්ට ඉස්සෙල්ලා තමන් සතු කරගන්න ඕනේ ධර්මතා පහක් තමන් පිරිසුදු වෙන්න ඕනේ කොහොමද ඒ පිරිසුදු වෙන්නේ විවේචනය කරන්ට ඉස්සෙල්ලා තමන් ඒ කරන විවේචනය සුදුසු කාලයේදී කරන්න ඕනේ දැන් තාත්තා සමහර වෙලාවට මහන්සි වෙලා ගෙදර එනවා හොඳටම වෙහෙසිලා කාර්යාලයේ නොයේ ප්‍රශ්න වලට මුහුණ දීලා හවස එනවා ගෙදර. එනකොට අම්මා ඉදිරියට වෙලා කඩපත කඩපත ගාගෙන කොහොම කියාගෙන කියාගෙන ගියොත් එහෙම තාත්තට අනේ මිනිස්සයා ඒක සුදුසු කාලේ මේ දුව මෙහෙමයි තාත්නේ මම පුතා මෙහෙමයි හරි වැඩේ උනේ කිය කියා වැරදි ටික අර ගිරවෙක් වගේ කියා එහෙම අම්මලා ඉන්නවා. ඒක සුදුසු කාලයේද? අනේ නෑ අර මිනිස්යාගේ බෑග් එක අතට ගන්න ඕනේ යම් කාමරයට කියලා ඊට පස්සේ තුවාය දෙන්න ඕනේ ඊට පස්සේ ඇඟපත හොදලා එනකොට තේක ලෑස්ති කරලා ස්වාමියාට දෙන්න ඕනේ ඔන්න සුදුසු කාලේ එනවා ඔන්න ඇඳේ මේ මහන්සි වුණාම පුටුවක අද හරි වැඩක් වුණානේ කියලා ඒ කියන ආදර වචන කියලා මෙන්න මෙහෙමයි පුතා හරි වැඩක් කළා නේද අන්න එතකොට සුදුසු කාලේක මේ කවුද සරියුත් හාමුදුරුවෝ කියන විවේචනය කරන්නේ නමුත් ඒක සුදුසු කාලයේදී කරන්න. සරුවත් හාමුදුරුවෝ කියනවා ඊළඟට ඒක ඒ කරන විවේචනයේ සත්‍ය වෙන්න ඕනේ. ඔය එක එක කේලම් අහලා ෆෝන් එකෙන් එක එක කට්ටිය කතා කරන්නේ කේලම් අහගෙන කියන්න යන්න එපා. හරියට මේ කරන කාරණාව සත්‍යද කියලා තමුන්ම හොයලා බලලා ඇත්තනම් විතරක් ඒ විවේචනය කරන්න නැත්නම් විසිකලා දාන්න. දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව මේ කරන විවේචනය තමන්ට යහපතක් වෙන්න ඕනේ. මගේ දුව හදාගන්න පුළුවන්, මගේ පුතා හදාගන්න පුළුවන්, මගේ මල්ලිව හදාගන්න පුළුවන්, මගේ ස්වාමියාව හදාගන්න පුළුවන්. ඒ නිසා මට යහපතක් වෙනවා. එහෙනම් මේ විවේචනය කරන්න. අනුන්ටද ප්‍රතිඵලදායී එකක් වෙනවා. අනුන්ටද යහපතක් වෙනවා. එහෙමනම් මේ විවේචනය කරන්න. අන්තිමට සරියුත් හාඳුරෝ කියන මේ මොන විවේචනය කළත් ඒ විවේචනය මුරුදු වචන වලින් කරන්න. මුදු වචන වලින් සිත සැනසෙන වචන වලින් කෑකෝ ගහගෙන ඒ ආගියුමන්ට් එකට යන්න බෑ ඒ දාර්ශනික යන්න බෑ බොහොම හිමින් ආදරයෙන් අර මූණේ ඉඳලා කියන අම්මේ මෙන්න මේකයි තාත්ති මෙන්න මේකයි මේක වැරදීනේ කියලා මෘදු වචනයෙන් කියන්න ඕන අනේ දෙයනේ මේ මෘදු වචනයෙන් කියනකොට අර පපු ඔක්කොම වෙඬුවේ පිටක් වේ මෙලෙක් වෙනවා ඒකේම අහනවා සරපරුෂව කිව්වොත් එහෙම අහන්නේ නැහැ හරි වුණත් අහන්නේ නැහැ එතකොට මේ අවවාද දෙන්නේ මේ මහා ශ්‍රේෂ්ඨ පුරුෂයා අපේ සරියුත් මහ රහතන් වහන්සේ කියනවා. තවත් ඉක්මනින් මම කරුණක් කියන්නම් සීල සූත්‍රය කියලා තියෙන සූත්‍රයක්. මේකෙදි මහා කොච්චිත කියන රහතන් වහන්සේ ඇවිත් අහනවා සරියුත් මහ රහතන් වහන්සේගේ ස්වාමීනි මොන ධර්මයක් නිතර නිතර මෙනෙහි කළොත් කරන්ට ඕනේද මේ භික්ෂුන් වහන්සේ නමක් සීලේ පිහිටවන කෙනෙක් <coughs> මොකද්ද නිතර නිතර සිහි කරන්න ඕන? සිල්වත් මහණහු කවර ධර්මයක් නිතර නොනින් මෙනෙහි කළ යුතුද කියන ප්‍රශ්නේ කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා සරුවත් බොහොම අහිංසකව සරුවත් මහරහතන් වහන්සේ උත්තර දෙනවා පංච උපාදානස්කන්ධයන්ගේ අනියත බව ඒකේ රෝග බව ඒකේ තියෙන ගඩ බව උල් බව පීඩාකාරී බව අනුන්ට අයිති බව කවුරුත් දන්නවා ස්කන්ධ සූත්‍රවල තියෙනවා පංච උපාදාන ස්කන්ධයේ අඩුපාඩු ගොඩාක් තියෙනවා. මෙන්න මේක සීකරන්ත පංච උපාදාන ස්කන්ධ මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ඒවල තියෙන අඩුපාඩු ගැන සීකරන්න කාටද මේ සීකරන්න කියන්නේ? සිල්වන්ත භික්ෂුවට නිතර නිතර සීකරන්න කියනවා. ඊට පස්සේ මේ සරුවත් හඳුරෝ කියනවා එහෙම කළාම සෝවාන් ඵලයේ පිහිටවනවායි මේ සීලයේ පිහිටුව එක්කෙනා. එතන ලොකු ප්‍රතිඵලයක් තියෙනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධවල තියෙන අඩුපාඩු නිතර නිතර සීකරණ එක්කෙනා සෝවාන් වෙලා නැත්තම් සෝවාන් වෙනවා එකපා. දැන් ඔන්න කොච්චිත හාමුදුරහනවා අනේ සරුවත් හාමුදුරනේ සෝවාන් කෙනෙකුට මොකද්ද නිතර නිතර සීකරන්න ඕනේ. දැන් අද දවසේ මේ පාඩම ගන්න ඕනේ සරුවත් මහරහතන් වහන්සේගේ. අහනවා සෝවාන් ඵලයේ සිටින කෙනෙක් මොකක්ද නිතර නිතර සිහිකල යුතු ධර්මතාවය. එතකොටත් ඔන්න සරියොත් මහරහතන් වහන්සේ කියනවා එතකොටත් පංච උපාදානස්කන්ධවල තියෙන අනියත භව, ගඩ භව, රෝග භව, අනුන්ට අයිති භව, අනිත්‍ය භව සිහි කරන්ති කියලා. එහෙම සිහි කරුවාම සෝවාන් ඵලයේ සිටින කෙනා අනාගාමි තත්වයට යනවා. සකුදාගාමි තත්වයට යනවා. ඊට පස්සේ ওই ප්‍රශ්නේම හැවම නැවතත් කියනවා පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය බව සීකරන්න. එතකොට ඒ ඇත්ත අනාගාමි තත්වයට යනවා. අන්තිමට අහනවා කොට්ටිත මහරහතන් වහන්සේ සරුවත් මහරහතන් වහන්සේගෙන් රහතන් වහන්සේ කෙනෙක් නිතර නිතර මොනවද සීකරන්ට ඕනේ. එතකොට හරි පුදුම උත්තරයක් දෙනවා. රහතන් වහන්සේ නමක් නම් එයා කරන්ට ඕන වැඩ ටික ඔක්කොම කරලා ඉවරයි. නමුත් සුඛ විහරණය සඳහා නිවැරදි කල්පනාව සඳහා නිතර නිතර සීකල යුතු පංච උපාදානස්කන්ධයයි අනියත භව ඒ ගහද බව රෝග බව උල් බව නිතර නිතර සීකලන්ට ඕනේ කියලා මේ තේරුම් කරන්නේ මහා නාගයෝ දෙන්නේ කොට්ටිත මහා රහතන් වහන්සේ අහන ප්‍රශ්නවලට එකින් එක එකින් එක රහත් ඵලය ලබා ගන්නට තරම් ශක්තිමත් ධර්මයක් තේරුම් කළ දෙනවා පංච උපාදානස්කන්ධයේ අනියත බව සීකරන්න එතකොට සෝවාන් සකුද්දාගාමි අනාගාමි අරහත් බවට පත් වෙනවා අරහත් බවට පත් වෙන කෙනාත් මේවා සීකලොත් තමුන්ගේ සුඛ විහරණය බොහොම පිරිසුදු මනසක් දිගින් දිගටම ඇති කරගෙන ඉන්න පුළුවන් බව ඇති වෙනවා තමුන් බොහොම සංවරව සැනසීමෙන් ඉන්න පුළුවන් වෙනවා කියන ඒ අවවාදය දෙනවා දැන් අර නිතර අපි ධර්ම දේශනා දෙකකදී මතක් කරා අනේ පිණුසිතානෝ අර මහන්සි වෙලා හිමින් හිමින් ඇවිද ඇවිද ඇවිද ඇවිද යනවා නතර වෙනවා හති අරිනවා බුදුහාඳුරෝ දකින්න යන ගමන සරියුත් හාඳුරෝ බලාගෙන අනේ මේ මිනිස්සයා මොන තරම් මේ මේ ජේතවනාරාමයේ අපිට අරගෙන පූජා කළා මේ රන් කාසි අතුරලා මේක ගත්තේ මේ කුටි හදලා දුන්න බුදුරජාණන් වහන්සේට අපට 500ක් දෙනාට හැම තිස්සෙම දානේ ඒ ගෙදර තිබුණා දැන් මෙයා බොහොම දුප්පත් වෙලා මහන්සි වෙලා වැරහැලි වෙලා ඇවිදින්නත් බැරුව අර හැරමිටිය ගගා හිමින් හිමින් අඩි දෙකක් තුනක් යනවා නතර වෙනවා හති අරිනවා ආපහු මෙහෙම ඊනට අත තියාගෙන වටපිට බලනවා අහස බලනවා තව අඩි දෙක තුනක් යනවා ඔහොම බුදුහාඳුරෝ හම්බෙන්න යනවා මේක බොහොම සංවේගයෙන් බලාගෙන ඉන්නේ සරුවත් මහ රහතන් වහන්සේ අනේපිට සිටු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා බොහෝම අමාරුවෙන් වාඩි වෙලා මේ සමහර අම්මලා වාඩි වෙනකොට අපිට හරි දුකයි මොකද හරියට මහන්සි වෙලා තමයි වාඩි වෙන්නේ. ඉතින් ඒ වගේ අනේපිට සිටානොත් එකපාර අත තියලා ධනිස්ස තියලා අනිත් ධනිස්ස තියලා වාඩි වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඒ වයස නිසා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේට අනේපිට සිටානොත් ස්වාමීනි මම වයසයි. මගේ ඇඟපත රිදෙනවා, මස් ගොබ රිදෙනවා. කකුල තියෙන තැනට නෙවෙයි මගේ කකුල යන්නේ. හරි මහන්සිය මට බඩගිනි වෙලාවට කන්න බෑ. කන්න තියෙනකොට මට බඩගිනි නෑ. ඔවගේ බොහෝම දුක්ඛිත කතාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ කහගෙන ඉඳලා කියනවා අනේ පිළිසිතානන්ත සිතානනි කය අසනීප වෙන එක ස්වභාවයක්. ඒක කාටත් වෙනවා. නමුත් කය අසනීප වුණත් සිත අසනීප කරගන්න එපා කියන අවවාද දෙනවා. එන්නකම මේ අලුත් බෙහෙතක් බිව්වා වගේ අනේ පිළිසිතානන්ගේ කය බොහොම ප්‍රාණවත් වෙනවා. ප්‍රාණවත් වෙලා පොතේ සඳහන් කරනවා දැන් අර හැරමිටිය මේ මේ අර හතිදදා ගියේ නෑ දැන් ඉක්මනින් ඉක්මනින් යනවා නිකන් තරුණ කොල්ලෙක් යනවා වගේ අනිත් පිටාම සරුවත් ආන්දරන්ගේ කුටි ඉස්රායෙල් යනවා. ඉතින් මේක දකිනවා. සරුවත් මහරහතන් වහන්සේ පුදුමයි දැන් යනකොට ගියා බොහොම බැරහැරි වෙලා හිමින් හිමින් යනකොට හයියෙන් යනවා. ඉතින් සරුවත් ආන්දරන් නවත්තනවා. නමුත් අහනවා මොකද මේ වෙනස? ඒකට කියනවා හරි ලස්සන බණක් කිව්වනේ අද බුදුහාඳුරුව මට. මට කිව්වනේ කය ආසනීප වුණත් සිත ආසනීප කරගන්න එපා කියලා. ඒකට සරුවත් හාඳුරුව ඒක අනුමත කරනවා. ඒක හරි. දැන් එහෙමනම් ඇහුවේ නැද්ද මේ බුදුරජාණන් වහන්සේගෙන් කය ආසනීප වුණත් සිත ආසනීප කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා ඇහුවේ නැද්ද? මට මතක නැතුණානේ ඒක අහන්න සරුවත් හාමුදුරනේ කියලා කියනවා. කිව්වම කියන්නේ එහෙනම් වාඩි වෙන්න මම කියලා දෙන්නම් ඒ ක්‍රමය. කියලා ඔන්න කරුණු පහක් කියනවා බ්‍රාහ්මණය මම ජරාවට යනවා කියලා නිතර නිතර සිහි කරන්ට ඕනේ. ඔන්න අද දවසේ ওই මානිය කියන එක දුරු කරගන්න පුළුවන් මම නිතර නිතර ජරාවට යනවා කියලා සිහි කරන්ට ඕනේ. මේ තරුණ පුතාලා තරුණ දූලා නිතර නිතර අම්මගේ මූණ දිහා බලාගෙන අම්මා අවුරුදු 16 දී කොහොමද හිටියේ දැන් කොහොමද ඉන්නේ කියලා නිතර නිතර හිතන්න ඕනේ. මම ජරාවට යනවා මටත් ඕක දෙයනේ වෙනවා මම මේ බොරුවට කෑකෝ ගැහුවට මටත් ඕක වෙනවා කියලා නිතර නිතර සීකරන්ත ඕනේ. අර ගියපාර බණට අපි කිව්ව වචනයක් පච්ච වෙක්කති කියලා. නිතර නිතර සීකරාන්ත මම ජරාවට යනවා කියලා. මට නිතර නිතර අසනීප හැදෙනවා කියලා නිතර නිතර සීකරාන්ත මේ මේ මේ සරුවත් හාමුදුරන්ගේ අවවාද මහා ශ්‍රේෂ්ඨයි. ඒක නිවනින්මයි ඉවර වෙන්නේ. ඒ විදිහ අවවාද තමයි කල්යාණ මිත්‍ර හිමිනමක් හැටියට සරුවත් හාමුදුරුවෝ කිව්වේ. නිතර සීකරාන්ත ඕනේ. බ්‍රාහ්මණය ඔබ දෙයක සීකරාන්ත. දැන් මෙතන කවුද ඉන්නේ අසනීපයක් හැදුනේ නැති කෙනෙක්? පුංචි කාලේ ඉඳලා මොන තරම් අසනීප හැදෙන්න ඇද්ද අපිට? ආ මට මේ ළඟදි දුවෙක් ඇවිල්ලා කිව්වා හාඳුනේ මම මෙහෙම හවුරක් බෙහෙත් බොනවා කියලා කිව්වා. අනේ දෙයනේ මේ මොකද්ද වෙලා තියෙන්නේ මොන අසනීපද අපිට සීස බෙහෙත් හවුරක් බොනවා කියලා. මේ තරුණ දුවෙක් ඇවිල්ලා කියනවා මේ බෙහෙත් හවුරක්. එතකොට මම නිතර නිතර අසනීප හැදෙනවා කියලා සීකරන්ට පච්චෝ එක්කති මම මරණයට ලං වෙනවා කියලා නිතර නිතර සීකරන් අම්මා මැරෙනවද hina වෙනතු කියන්නේ අවහඳුන්නේ කියලා ඔව් අනේ ඔව් කියලා. මම බුද්ධංගලෙත් දවසක් ওই නඩේකින් මා ආපු උපාසකම්මලාගෙන් ඇහුවා අම්මා මැරුණොත් නෑ කිව්වා ඊට පස්සේ. අනේ නෑ හඳුනි. ඊට පස්සේ මගේ කට ඇරලා කියලා. මැරෙන්නේ නෑ කිව්වා. ඒකට සරුවතන්දු කියලා එවලෙවි. අපි මරණයට දවසින් දවස ලං වෙනවා කියලා. මේ මරණය කියන එක මේ දැන් පැයකට ඉස්සෙල්ලා ආපු ආනන්ද හාමුදුරුවෝ මේ බණ කියන්නේ නෑ. අලුත් හාමුදුරු කෙනෙක්. මොහොතින් මොහොත මෙරි මෙරි මෙරි මෙරි උපදින ඒ හිමිනමක් තමයි මේ මොහොතින් මොහොත බණ කරන. ඔබලා එහෙමයි මේ උපාසක උපාසිකාවනුත් එහෙමයි. ඒක නිතර නිතර සිහි කරන්න ඕනේ පච්චවෙක්කටි කියන වචනේ පාවිච්චි කරනවා සරියොත් මහරහතන් වහන්සේ මම මරණය කියලා. ඊළඟට කියනවා මම කර්මය දායාද කොට ඔය ඔය ඔය ශරීර ඇවිල්ලා තියෙන තමුන්ගේ කර්ම ශක්තිය අනුවයි. ඒ ඒ පෞල් වලට තමුන් ඉපදිලා තියෙන තමුන්ගේ කර්ම ශක්තිය අනුවයි. දුප්පත් පොහසත් වෙලා ලස්සන වෙලා කැට වෙලා කළු වෙලා සුදු වෙලා උපදින්නේ කර්ම ශක්තිය අනුවයි. එතකොට ඒක සිහි කරන්න ඕනේ. ඒක සිහි කරන්න ඕනේ. නැත්තම් ඔය මේ ස්කින් ග්‍රාෆ්ටින් වලට ගියොත් එහෙම ඊට වඩා ලොකු කර්මයක් වෙනවා ඒක. ආ මේ කළුවෙක් වෙනා සුදු වෙන්න ඔය එක එක හැම දානවනේ මේ කකුලේ තියෙන හැම කම්බුලට දානවා කම්බුලේ එක තව තැනකට දාන. දැන් ඒ නෑ. එයා හිතන්න ඕනේ ඒව කරන්නේ නැතුව මම කර්මය අනුව මාව ඉපදිලා තියෙන නිසා මේ නිතර නිතර ඒක සිහි කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා අල්පේච්ඡතාවයෙන් ඉඳගෙන බොහොම අල්පේච්ඡ චරිතයක් ඇතිව ඉඳගෙන අනිත් හාමුදුරුවොත් අල්පේච්ඡ තත්වයට ගෙනියන හිමිනමක් අපි අතරේ ඉන්නවා. ශ්‍රද්ධාව ගැන ශ්‍රද්ධාවන්ත වෙලා අනිත් හාමුදුරුවොත් ශ්‍රද්ධාවන්ත කරවන හාමුදුරු කෙනෙක් අපි ළඟ ඉන්නවාද? තමත් විවේකයට කැමති වෙලා උතුම් පවිවේකයේ එකට කැමති වෙලා අනිත් හාමුදුරුවොත් විවේකයට පත් කරන කතා කරන හාමුදුරු කෙනෙක් ඉන්නවද? තමන් සීල සම්පන්න වෙලා අනිත් හාමුදුරුවොත් සීල සම්පන්නයේ සමාදන් කරන භික්ෂුවක් අපිට ඉන්නවද? එහෙම කියලා ආගෙන අහගෙන යනවා. එතකොට එක හිමිනමක් නැගිටලා කියනවා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි එක හිමිනමක් අපි දන්නවා අපි අතර ඉන්නවා මත්තානි පුත්ත පුන්න ඒ පුන්න කියන හාමුදුරුවෝ නම් ඔන්න ඔයගේ හරි සීලවන්තයි. කතා කළොත් කතා කරන්නේ සීලය ගැනමයි. විවේකී හරියට අගය කරනවා. කතා කළොත් කතා කරන්නේ විවේකී වටිනාකම ගැනයි. සීල සම්පන්නයි සමාධියට ඉක්මනටපත් වෙනවා. ඥාන සම්පන්නයි. යා විමුක්ති ඥාන දර්ශනය ගැනම කතා කරනවා කියලා ඔයගේ හතක් ගැන කියනවා. ඒ හතට කියනවා අද ගෙදර නැත්නම් අද දවසේ තුල ඉගෙන ගන්න ඕනේ සප්ත විසුද්ධිය ගැන කියනවා. ඒ වගේමයි අනිත් අයටත් උගන්වනවා කියලා කියනවා. දැන් මේ මේ මේ ලස්සන කතන්දරේ මේක. දැන් මේක අහන්නේ බුදුහාඳුරු මෙවැනි හිමිනමක් ඉන්නවද? එතකොට එක හාඳුරු කෙනෙක් බුදුහාඳුරුට උත්තර දෙනවා ඔව් ඉන්නවා. මේ පුන්න කියන හාමුදුරුවෝ ඔන්න ඔය චරිත ලක්ෂණ ඔක්කොම තියෙනවා. ඒකට කවුද මේ දකුණු පැත්තෙන් බුදුහාමුදුරන්ගේ ඉන්නේ එතකොට? සරියුත් මහරහතන් වහන්සේ අහාගෙන ඉන්නවා මේ දෙපස. අහගෙන ඉඳලා සරියුත් මහරහතන් මේ ධර්ම සේනාසනාධිපති ධර්මයේ බුදුරජාණන් වහන්සේට දෙවණිය හිටු මහා ප්‍රඥා හිතනවා මෙහෙම හිමිනමක් අපි අතරේ ඉන්නව නම් ඒක කොයිතරම් හොඳද බුදුරජාණන් වහන්සේගෙන් මේ ගුණ කතනයක් එවැනි හිමිනමක් ගැන කතා කරනවා නම් ඒ උන්වහන්සේට කොයිතරම් හොඳද කියලා ආඩම්බර වෙනවා. අපි අතරේ මෙහෙම කෙනෙක් ඉන්නවනම් අනේ මට ඒ උන්වහන්සේව හම්බෙන්න තියනවා නම් කියලා හිතනවා. මේ බලන්ද මේ තරම් ශ්‍රේෂ්ඨ පඬිවරයා හිතනවා අනේ අර පුංචි හාමුදුරුව හම්බෙනවා නම් මට හොඳයි මේ වගේ හොඳ චරිත තියෙන. මොන තරම් අහිංසක සිටවිල්ලක්ද සරුවත් හාමුදුරන්ට ආවේ ඊට පස්සේ හාමුදුරු කෙනෙකුට කියනවා ඒව හම්බුනොත් එහෙම එයාව මට කියන්න මට යාව හම්බෙන්න ඕනේ කියලා අර කිව්වම දවසක් කුණහාඳුරු බුදුහාඳුරු හම්බෙන්න ඇවිල්ලා බණ අහලා කරලා අන්දවනේ කියන වනයේට යනවා භාවනා කරන්න. එක හාඳුරු කෙනෙක් ඉක්මනට ඉක්මනට ඇවිල්ලා කියනවා සරියොත් හාඳුරන්ට වහන්සේ කිව්වනේ රහාඳුරු බලන්න ඕනේ කොන්න ඊයේ ආවා ඇවිල්ලා දැන් අන්දවනේට ගියා. කිව්වම මෙහි ශ්‍රේෂ්ඨ මේ සරියොත් මහරහතන් වහන්සේ බොහොම නිහතමානීව චිවර සකස් කරගෙන අන්දවනේට ගිහිල්ලා භාවනා කරලා ඔන්න එක්කහුව වෙනවා අර හාමුදුරුවොත් එක්ක එක්කහුව වෙලා කතා බහ කරනවා එක එක උත්තර දෙනවා මේක කියවන්නේ රත විනීත කියන සූත්‍රයක් තියෙනවා සරියුත් හාමුදුරන්ට තේරුම් කරන කවුද කියලා දන්නේ නැතුව පුන්න හාමුදුරුව එක එක අවවාද දෙනවා මෙහෙම රත හතකින් යනකොට සීල විසුද්ධියේ ඉඳලා චිත්ත විසුද්ධියට යනවා චිත්ත විසුද්ධියේ ඉඳලා දෘෂ්ටි විසුද්ධියට යනවා එහෙමයි යන්නේ කියලා මේ ධර්ම සේනාසනාධිපතිට උගන්වනවා මේ පුංචි හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ වනෝනා එහෙමද එහෙමද අනේ හොඳයි කී කී අර ධර්ම දේශනාව අහගෙන ඉන්නවා. ආලිවරලා කියනවා අහනවා අන්තිමට ඔබ වහන්සේ හරි හොඳයි පැහැදිලි කළා ධර්මය. ඔබ වහන්සේගේ ධම මොකද්ද කියලා සරියුත් හාමුදුරුවෝ අහනවා අර පුංචි හාමුදුරන්ගෙන්. මේ නිහතමානී භවයේ තියෙන ලක්ෂණය අර පුන්න හාමුදුරුවෝ කියනවා මට කියන්නේ අහවලාගේ පුතා පුන්න කියලානේ. මගේ නම් පුන්න. ඉතින් සරියුත් මේ පුන්න හාමුදුරුවෝත් බලනවා මෙයා මේ හුඟක් ප්‍රශ්න ඇහුවා. මේ අමුතු විදිහේ ප්‍රශ්න අහනවා බොහොම ලස්සනයි හැඩයි උසයි ඔබ වහන්සේගේ නම මොකද්ද කියලා පුන්නහඳුර අහනවා අසර උතාම ඒක සවිතාදුරු කියලා මගේ නම උපතිස්සනේ හැබැයි අර සාරි කියන අම්මාගේ පුතා නිසා මට සාරිපුත්ත කියලා කිව්වම පුන්න නිකන් වෙවුලන්න පටන් ගත්තා හොඳේ ඔයලා කියන අනේ සමාවෙන්ද මේ මේ වගේ මහා මේ උත්මේකට මම ඇවැත්නි ඇවැත්නි යහලුවා යහලුවා කියලා කතා කරා අනවශ්‍ය මේ උපමා ගිනාව ධර්මයේ දන්නේ නැති කෙනෙකුට වගේ මට සමාවෙන්න කියලා. ඉතින් මට සරුවත් හාමුදුරුවෝ දැන් පින්නුවන් පාන කාපු පින්නුවන් පෑවේ කියලා හොයනවා. එතකොට ඒ කරුණ දැනගන්නවා බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලයි මේ අගසව් දෙනම පින්නුවන් පාන්නේ කොහෙද සුදුසු පිරිනුවන් පාන්නේ කියලා නාලක කියන ගමට වඩිනවා අම්මා ඉන්න තැනට රූපසාරී බැමිණිය ඉන්න. රූපසාරී බැමිණිය ඒ වෙනකොටත් ආඩම්බරයෙන් ඉන්නවා ඒක ලස්සන කතාවක් ඔක්කොම ලැකිය ඉගෙන ගන්න ඕනේ ආඩම්බරකමේ ඉන්නවා මේ උලවස්සට වෙලා වාඩි වෙලා සරුවත් හාමුදුරුවෝ තමන් උපදුන කාමරයටම යනවා ඒ ගියාට පස්සේ මහා දරුණු ඒ බුදුරජාණන් වහන්සේට හැදුනා වගේම ලේ අතිසාරිය කියන ලේ බඩ යන ලෙඩේ හැදෙනවා එක බාල්දියක් ගෙනකොට ගෙනියනකොට අනිත් බාල්දිය පිරෙනවා කියලා පොතේ සඳහන් වෙනවා බොහොම අමාරුවෙන් ඉන්නවා. එතකොට රාත්‍රී කාලේ මහා බ්‍රහ්මයා එනවා. සතර වරන් දෙවියෝ එනවා ඉස්සෙල්ලාම වඳින්ට. ශක්‍ර දේවේන්ද්‍ර එනවා වඳින්ට. මහා එළියක් එක්ක ආලෝකයක් එක්ක එනවා. මේ පිළිකන්නේ අර මේ උළුවස්සේ වාඩිලා ඉන්න සාරි බැමිණිය හිතනවා කවුද මේ මහා ආලෝකත් එක්ක එන්නේ? කවුද පුතේ කියලා අහනවා සරුත් හාමුදුරන්ගේ. ඒ ආවේ සත්‍ය දේවේන්ද්‍රයෝ. මේ ආවේ සතරවරන් දෙවියෝ. පාන්දර වෙනකොට මහා බ්‍රහ්මයා වෙනවා මහා එළිය තියාගෙන කවුද මේ මහා බ්‍රහ්මයා මේ මහා බ්‍රහ්මයා තමයි සලකන්නේ සාරි බැමිණිය එයා ධර්මය ගැන වැඩි දන්නේ නැහැ ලොකුම ශාස්ත්‍රවරයා හැටියට සැලකෙන හිටිය මහා බ්‍රහ්මයාත් ඇවිල්ලා වඳිනවා නේද කියන ඒ ලැජ්ජාව එනවා ඊට පස්සේ බණ කියනවා සරුවත් හාමුදුරුවෝ පුංචි බණක් කියනවා කියලා ඒ බණ ඉවර කරන වචනේ මගේ හිතට තදින් වැදුනේ තමාටම කියා ගන්නවා සරියුත් හාමුදුරුවෝ මාව හදලා වඩලා මේ තරම් තත්වයට ගත්ත අම්මාගේ ණය මම අද ගෙව්වා කියලා සෝවාන් ඵලයේ පිහිටවනවා සාරි බැමිණිය මේ චරිතය ඉගෙනගත යුතු චරිතයක් නිතර නිතර මේ චරිත ලක්ෂණ සමුන්ගේ ජීවිතවලටත් ඇති කරගන්නට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා නිතර ධර්මයේ ආසන්ත ලැබේවා අහන ධර්මයේ සිටේ ධාරණය කරගන්නට හැකි වේවා ධාරණය කරගත්තා වූ ධර්මයේ තුලින් මේ ආත්මයේදීම මාර්ගඵල ලබා ගන්නට තරම් වූ ප්‍රඥාව හැමෝටම ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරා. දෙවියන්ට පින් දෙමු ඒ ආත්මයක අහගෙන හිටිය නිසා එත්තාවතාච අම්මේහි සම්භදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්තිහි එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිත් එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු